දුස්චරිතමය ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දික්වල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන ආචාර්ය කඩවත සූරිගම සිතිරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමීන් වහන්සේ. අංගුත්තර නිකායේ පඨමකෝද ගරු සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් ධර්මානුශාසනාව නිරයගාමී පුද්ගලයන් හතර දෙනා පිළිබඳවයි.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 වන්නේ මේ ලැබිලා තියෙන කාල සීමාව තුල අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ හටම කෝදගරු සූත්‍රය ඇසුරු කරගෙන නිරයගාමී වූ සිව් දෙනා කවුද කියන කාරණය ඔබට පහදලා දෙන්න. පඨම කෝධ ගරු කියන සූත්‍ර නාමය ඇහෙනකොට පඨම කියන වචනේ තේරුම ප්‍රථම කියන එකයි. පළමු කියන එකයි. එහෙමනම් විශේෂයෙන් පඨම පළමු ප්‍රථම කියන විශේෂණයෙන් දක්වන්න තවත් ඒ හා සමාන සූත්‍රයක් තිබිය යුතුයි. අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ ඒ විදිහටම ဒုတိ ය කෝද ගරු සූත්‍රය කියලා සූත්‍ර දේශනාවකුත් තියෙනවා පින්වතුනි. ප්‍රථම කෝද ගරු සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ අපිට පහදා දෙනවා චත්තාරෝමේ වික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් අතමේ චත්තාරෝ මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලයෝ සිව් දෙනෙක් හතර දෙනෙක් විද්‍යමාන වෙනවා හතමේ චත්තාරෝ කවුද මේ හතර දෙනා මිනිස් සමාජයේ පිළිබඳව කෙරෙන විග්‍රහය තුල බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි නානත්ත් කායා නානත්ත් සංඥා විවිධ ශරීර ස්වභාවයන්ගෙන් යුක්ත උච්චලයෝ සිටිනවා නානත්ත් සංඥා විවිධ සිතුම් පැතුම් සහිත පුච්චලයෝ ඉන්නවා එක හා සමාන අය නැහැ ලෝකයේ පුච්චලයෝ විවිධයි මේ පුජ්‍යල වර්ගීකරණය විවිධාකාරයෙන් අපේ සූත්‍ර සාහිත්‍ය තුල අපිට දකින්න ලැබෙනවා. අඳුරෙන් අඳුරට යන්න, අඳුරෙන් ආලෝකයට ගමන් කරන්න, ආලෝකයෙන් අඳුරට ගමන් කරන්න, ආලෝකයෙන් ආලෝකයට යන්න. අමෝ තම පරායන සූත්‍රයේ තුල එහෙම පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම රාග චරිත, ద్వේෂ චරිත, මෝහ චරිත, විතක්ක චරිත, සද්ධා චරිත මේ ආදී වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. තමන්ටත් අන්‍යයන්ටත් අවඩ පිනිස පිළිපන් පුච්චලියෝ තමන්ට අර්ථයක් සිදු කරගන්නේ නැති පරාර්ථයට කැපවෙච්ච පුච්චලියෝ පරාර්ථයේ සිද්ධ නොකරන ආත්මාර්ථයේ සිද්ධ කරන පුච්චලයෝ ආත්මාර්ථයත් පරාර්ථයත් කියන මේ දෙකම එක හා සමානව සලකන කටයුතු කරන පුච්චලයෝ මේ ආදී වශයෙන් විවිධ ස්වභාවයන් අනුව පුච්චලයන්ගේ වර්ගීකරණයක් විවිධාකාරයෙන් ඒ ඒ ස්වභාවයන් අනුව අපේ මේ ධර්ම සාහිත්‍ය තුල පෙන්වා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යල ස්වභාවයන් අනුවයි මේ විග්‍රහය කරලා තියෙන්නේ. ඒබඳු සූත්‍ර දේශනාවක් පඨම කෝදගරු සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අන්තර්ගත වෙන. මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලයෝ හතර දෙනෙක් විද්‍යමාන වෙනවා. කවුද මේ හතර දෙනා? කෝධ ගරු න සද්ධම්ම ගරු. ක්‍රෝධය ගරු කරන, ක්‍රෝධය අගය කරන සද්ධර්මයට ගරු කරන්නේ නැති. මක්ක ගරු. මකු බවින් යුක්ත මකු භාවයට ගරු කරන සද්ධර්මයට ගරු නොකරන ලාභයට ගිජු වෙච්ච සද්ධර්මයට ගරු නොකරන ඒ වගේම සත්කාර සම්මාන වලට ගරු කරන ඒවට නතු වෙච්ච සද්ධර්මයේ ගරු නොකරන ඉමේකෝ භික්කවේ චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මෙන්න මේ පුජ්‍යලයෝ සිව් දෙනා මේ ලෝකයේ තුල දැක ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පළවෙනි පිරිස තමයි ක්‍රෝධ බහුල ක්‍රෝධය හිත තුල හැලපදියම් කරගත්ත ක්‍රෝධ ගරුක පුජ්‍යලියෝ. දෙවෙනි පිරිස තමයි මකු බවින් යුක්ත අපි කියනවා ಗುಣ මකුකම කියලා. අනේකාගේ ಗುಣ නසලා විනාශ කරලා කතා කරන කෙනා ಗುಣමකු බවින් යුක්ත කෙනා. ಗುಣමකු කුච්චලයෝ. ඒ වගේම ලාභයට ගිජු වෙච්ච කුච්චලයෝ. ඊළඟට සත්කාරවලට ගිජු වෙච්ච කුච්චලයෝ. මේ සිව් දෙනාම තුල දක්නට ලැබෙන සුවිශේෂී ස්වභාවයක් තමයි ඒ සිව් දෙනාම ක්‍රෝධ ගරුක පුච්චලයා මකු බවින් යුක්ත පුච්චලයා ලාභ ගරුක පුච්චලයා සත්කාර ගරුක පුච්චලයා කියන මේ සිව් දෙනාම න සද්ධම්ම ගරු සද්ධර්මයේ ගරු කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ ධර්මයට හිත නතු කරන්නේ නැහැ යොමු කරන්නේ නැහැ දැන් මෙතන අපිට පැහැදිලි වෙන කාරණයක් ධර්මයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ධර්මයේ කරු නොකරන්න නොකරන්න තමන්ගේ මනස මොනතරම් අපවිත්‍ර වෙනවද කියන කාරණය. ක්‍රෝධය පාලනය කරගන්න මේ ලෝකයේ තියෙන නිවැරදිම ඖෂධය තියෙන්නේ බුද්ධ දේශනාව තුළ. අද සමාජයේ සුලභ ගැටලුවක් ක්‍රෝධ බහුල පුච්චලියෝ ඇතැම් අවස්ථාවල බිරිඳගේ අධික කෝපයට පත්වීම පෞල් ජීවිතයේ විවිධ ගැටලු ඇති කරන ස්වභාවයෙන් යුක්තයි ස්වාමියාගේ අසීමිත කෝප වීම ක්‍රෝධයට පත්වීම මුළු පවුලේම පරිහානියට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන්ගේ අධික කෝපය දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපිට එවැනි චරිත මේ උපදේශන ක්‍රියාවලියේ නිරත වෙන අවස්ථාවේදී සුලභව දකින්න ලැබෙනවා හමු වෙනවා. සමහර වෙලාවට ක්‍රෝධයටපත් වුනහම ක්‍රියා කරන ආකාරය ඊටාම හානිකරයි. ඊටාම භයංකරයි. අනිත් කෙනාට හානියක් කරන්න, විනාශ කරන්න එසේත් නැතිනම් තමන්ව පාලනය කරගත නොහැකිව තමන් විසින් තමන්ව විනාශ කරගන්න එවැනි තත්ත්වයන්ට පත් වෙනවා අත්දැකීම් තිබෙන නිසා බොහොම කරුණාවෙන් ශ්‍රාවක පින්වතුන්ට මේ මතක් කරන්නේ සාමාන්‍ය විදිහට ක්‍රෝධයටපත් වෙනවා නම් තරහ ගන්නවා නම් ඒක භාවනාවකින් පාලනය කරගත හැකි ඒ ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් වැඩිම තුලින් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් වැඩිම තුලින් ඒ කෝපයට හේතු වෙන සිතුවිලි වලට අදාළව ප්‍රතිවිරුද්ධ සිතුවිලි මතු කර ගැනීම තුලින් ඒ කෝපය පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඒ සාමාන්‍ය වශයෙන් පවතින කෝපය. නමුත් වර්තමානයේ මානසික රෝගී තත්ත්වයක් දක්වා උස්සන්න වෙච්ච අධික කෝපයට පත්වීමේ ස්වභාවයෙන් යුක්ත පුච්චලයෝ ජීවත් වෙනවා. ඒක පැහැදිලිවම හඳුනාගත යුතුයි මානසික රෝගයක් කියන එක. අවියායුධ අරගෙන අනිත් කෙනා නසන තත්ත්වයට ක්‍රියා කරනවා නම් ක්ෂණික කෝපයටපත් වෙලා දීපල විනාශ කරලා කුඩුපට්ටම් කරලා ඊටාම වියරු ආකාරයට හානි කර තත්ත්වයෙන් හැසිරෙනවා නම් ඒක කෙසේවත් පාලනය කරගන්න බැරි මට්ටමටම උස්සන්න වෙලා හැසිරෙනවා නම් ඒක මානසික රෝගී තත්ත්වයක්. නූතන මනෝවිද්‍යාව තුල ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඒ නිසා නූතන මනෝ වෛද්‍ය විද්‍යාව තුලින් ඒ සඳහා ඔබට ප්‍රතිකාර අරගෙන සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් මේ ක්‍රෝධයට පත්වීම තරහවට පත්වීම වැඩි වශයෙන්ම මනස තුල උඩුදුවන්නේ රෝපණය වෙන්නේ සද්ධර්මයෙන් ඈත් වීම නිසා ඒක වසල සූත්‍රයේ පහදා දීලා තියෙනවා කෝතනෝ උපනාහිච්ච ආපමක්ඛීච යෝ නරෝ විපන්න දික්ඛී මායාවී සංඥා වසලෝ ඉති කෝදනෝ උපනාහිච පාපමක්ඛීච යෝ නරෝ විපන්න දික්ඛී මායාවී සංඥා වසලෝ ඉති ක්‍රෝධයට සහ බද්ධ වෛරයට නැඹුරු වෙච්ච ಗುಣಮක්කු බවින් යුක්ත යම් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ වගේම මිත්‍යා දෘෂ්ටික වෙච්ච මායා මායාවේ පැටලිච්ච මිනිස්සෙක් ඉන්නවා නම් එයා වසලයේ කැටියට බුදුරජාණන් වහන්සේ පහදා දීලා තියෙනවා. අධර්මයේ ගරු නොකරන නිසා මේ ක්ලේශ ධර්මයන් නිවැරදිව හඳුනාගෙන ප්‍රහාණය කිරීමට දුරු කිරීමට එවැනි පුච්චරයන්ගේ මනස නැඹුරු වෙන්නේ නැහැ පින්වතුනි. එනිසා නිරන්තරයෙන්ම ඒක තමන්ගේ සාමාන්‍ය ස්වභාවයක් ඒ මගේ හැටි කියලා ඒකට පිළියම් යොදන්නේ නැතුව ඒක සංසිඳුව ගන්නෙ නැතුව ජීවිතයේ ගෙන යන්න උත්සාහ කරනවා. නමුත් හැම වෙලාවෙම ගැටලුකාරී හත්යන්ට නිරන්තරයෙන්ම මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කෝපයට පත් වීම, ක්‍රෝධයට පත් වීම ඔබ හොඳින් අවබෝධ කරගෙන ධර්මයට අනුකූලව ඒ ස්වභාවය විග්‍රහ කරගන්න යනවා නම් ධර්මයට අනුව ඒ දුර්වලතාවයේ මගහරවා ගන්න ක්‍රියාත්මක වෙනවා නම් නියත වශයෙන්ම ඔබට එය සංසිඳුවා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව ඒ වගේම ආනාපාන සති භාවනාව වැනි භාවනාවන් ප්‍රගුණ කිරීම තුළින් අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වීම තුළින් ඔබට පුළුවන් ඒ ක්ලේශ ධර්මය දුරු කරගන්නට. ඒක දුරු කරගන්න බැරි වුණොත් ඔබේ කායික වාචසික මානසික ක්‍රියාවන් දූෂිත වෙනවා. අයහපත් අකුසල ක්‍රියාවන් බවට පත් වෙනවා. ඒ නිසා සුගතියට නොවේ මෙලෝ වශයෙන් දුගතියටයි ඔබේ ජීවිතය ගමන් කරන්නේ. මෙලොව සතුටකුත් නැහැ, පරලොව සතුටකුත් නැහැ. ඒ නිසා මේ දෙලොව සතුට හදාගන්න නම් සද්ධර්මයේ ගරු කරන පුච්චලයක් බවට පත් වෙන්න ඒක Tamanගේ ස්වභාවය මගේ හැටි කියලා මාන්නයක් උපදවාගෙන ඒක සංසිඳුවා ගන්නට පිරියම් යොදන්නේ නැතුව ඔහේ ජීවත් වෙන්න යෑම ජීවිතය මෙලෝ වශයෙන් උත් පරලෝ වශයෙන් උත් පිරිහෙවා ගන්න කාරණයක් බව හිතට ගන්න කියලා සිහිපත් කරනවා දෙවනි පුච්චලයා තමයි නිරේගාමී වෙච්ච මක්කගරු ගුණමක්කු බව කියන වචනය අපි නිතර පාවිච්චි කරනවා. මේ ගුණමක්කු පුජ්‍යලයාගේ ස්වභාවය තමයි එයා යම්කිසි තැනකටපත් වුණාට පස්සේ එයා තමන් ගැන වර්ණනා කරගන්නවා. මම මගේම ශක්තියෙන් තමයි අද මෙතන ඉන්නේ. කවුරුවත්ම මට උදව් කරලා නැහැ. මෙච්චර දැන ඉගෙනගෙන මේ විදිහට අද මම ඇඳලා පැළඳලා කාලා බීලා ඉන්නේ මගේම ශක්තියෙන් මගේම උත්සාහයෙන්. කවුරුවත් මට අතහිත දුන්නේ නැහැ උදව් උපකාර කරේ නැහැ. නොඑක ආකාරයේ ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර අරගෙන ජීවිතය දියුණු කරගෙන යම් ස්ථාවරයකට ආවහම අර Tamanට උදව් උපකාර කරපු අයගේ ගුණවත්කම් කියාපාන්නේ නැතුව ඒවා සංගවලා ඒවා යට ගහලා කතා කරන ස්වභාවයෙන් යුක්තයි ගුණමකු පුච්චලය වර්තමාන සමාජයේ මිනිසුන් කතා බහ කරන කතාවන්ට ඇහුම්කන් දුන්නහම ඇතැම් අය කියනවා අපිට අම්මගෙන් තාත්තගෙන් කියලා දෙයක් ලැබුණේ නැහැ. අපි එහෙම නැත්නම් මම අනියම තමයි මගේ ජීවිතේ හදාගත්තේ කියලා. මෙහෙම දකින්න යොමු වෙන එක බරපතල වරදක් පින්වතුනි. විශේෂයෙන්ම ලේ කැටි බිලිදෙක් හැටියට කිසිදු දෙයක් ප්‍රිය කිසිදු දෙයක් කර කියාගත නොහැකි තත්ත්වයෙන් අපි මේ ලෝකයට බිහි වුණාට පස්සේ අම්මගේ තාත්තගේ ආදරයේ රැකවරණයේ පෝෂණය අපිට නොලැබුණා නම් අපි අද ජීවත් වෙන්නේ නැහෙනේ අම්මා තාත්තගෙන් කියලා මට කිසිම දෙයක් ලැබුණේ නැහැ කියන අය කල්පනා කරලා බලන්න මෙච්චර ලස්සන ජීවිතයක් ඔබට උරුම කළේ කවුද කියලා. ඔබේ ජීවිතයේ තියෙන වටිනාම දේනේ ඔබේ ජීවිතය. ඉන් එහා ගිය දෙයක් නැහැනේ ඊට වඩා වටින දෙයක් ඔබට නැහැනේ. ජීවිතයේ තමයි වටිනාම සම්පත. ඒ සම්පත උරුම කරේ අනතුරකට, උවදුරකට රෝගයකට ගොදුරු වෙලා විනාශ වෙන්න නොදී කවල පොවල පෝෂණය කරේ දෙමව්පියෝ ඥාති ශිල්ප ශාස්ත්‍ර උගන්වලා නිසි මාවතට නැඹුරු කළේ ගුරුවරු වැඩිහිටියෝ ඔබට විශාල මුදලක් මිට මොලවල අතට දුන්නේ නැතුව ඇති අක්කර ගණන් ඉඩ කඩන් ඔබට ලියලා නොදුන්නා වෙන්නේ නැති. ලොකු ලොකු දෑවැදි ඔබට නොදුන්නා වෙන්නේ නැති. නමුත් මේ සමාජයේ ඇසුරු කරන තමන්ගේ ඥාති හිතයිසින්ගෙන් ඔබට උදව් උපකාර ලැබිලා තියෙනවා. ඒ උදව් උපකාර අමතක නොකර ඒවා ගැන අගයමින් ප්‍රශංසා කරමින් සින් දෙමින් කතා කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයක්. සද්ධර්මයේ ගරු කරන කෙනාගේ ලක්ෂණයක්. සද්ධර්මයේ ගරු කරන්නේ නැති කෙනා ඒවායේ වටිනාකම නොදැක අන්‍යයන්ට ගරහමින් එලා දකිමින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට නිර්වාචික sannivedanයෙන් මුලින්ම පහදලා දීපු ධර්මයේ තමයි කෘතවේදී භාවය. ඉත්පිත් නැති අර බෝගස දිහා ඇසතු රුක්ෂයේ දිහා ඇසිපිය නොහෙලා සතියක් මුළුල්ලේ බලාගෙන හිටියා. එද අද ඇතැම් අය තර්ක කරනවා නිවසේ උළුවස්ස උඩ මෙම නිවසට බුදු සරණයි මෙම නිවසට තෙරුවන් සරණයි එහෙම ආශිර්වාදාත්මක පාට ඇලවීම ප්‍රදර්ශනය කිරීම ප්‍රඥා ගෝචර නැහැ කියලා නැහැ පින්වතුනි. අපි ගෙට ඇතුළු වෙන කුළුවස්ස මත මේ පාඨය තියෙනකොට බුදු සරණයි කියන වචනේ අපේ මනසින් අපි කියවනකොට අපේ හිතට බුදුහාමුදුරුව ගැන හැඟීමක් ඇති වෙලා ඇතැම් විට අපි සංසුන්ව ධර්මයට නැඹුරු වෙන්න පුළුවන්. ඒ ආශිර්වාදය අපිට යහපතක් සලසන්න පුළුවන්. ඒක නිසා ඒවා මේ වෙනස් කරන්න ඕන ක්‍රියාවන් නොවේ. බුද්ධියට ප්‍රඥාවට ඒවා හොබින්නේ නැහැ කියලා එලා දකින්න අවශ්‍ය ඒ දේවල් වලින් අපේ පරිසරය පින්වන්ත ආකාරයට දැහැමි ආකාරයට අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද කෙනෙක් තර්ක කරන්න පුළුවන් පරිසරයේ තියෙන සාමාන්‍ය රුක්ෂයක් ඇසතු ගහ කියන්නේ. ඕකේ මුල ඉඳගෙන බණ භාවනා කරා කියලා ඕක දිහා සතියක් මුළුල්ලේ ඇසිපිය නොයලා බලාගෙන ඉන්න අවශ්‍යද කියලා. නෑ ගහට කොළට ඉරත හඳට පවා අපිට මේ ජීවත් වෙන ශක්තිය ලබා දෙන නිසා අපේ ජීවිතයේ පවත්වා ගන්න යම් කිසි ආකාරයකින් යම් දෙයකින් යම් කෙනෙක් අනුග්‍රහය දක්වනවද ඒ කෙරෙහි කෘතවේදීත්වේ ඇගීමෙන් ක්‍රියාත්මක වීම සද්ධර්මයේ ගරු කරන පුච්චලයන්ගේ ස්වභාවයයි නිසා ಗುಣමකු බව කියන්නේ නිරයට හත්කරන පාප ක්‍රියාවක් එයින් මිදීමට ධර්මයට අපි නැඹුරු විය යුතුයි. ඒ වගේම ලාභගරු නොඑක ආකාරයේ ලාභ නිසා සමහර වෙලාවට අකටයුතුකම් වලට ඔබ පෙළඹෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට බොහොම ආදරයෙන් ශ්‍රාවක පින්නතුන්ට අපි මතක් කරනවා. රට, ජාතිය, සංස්කෘතියට මොනවා වුණත් කමක් නැහැ. Tamange සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච, උසස් පෙළ අසමත් වෙච්ච, දුවට පුතාට රැකියාවක් සකස් කරලා දෙනවා නම් Taman ඒ කෙනාට බලය ලබා දෙන්න කැමති. ඒ අය රට ජාතිය සංස්කෘතිය විනාශ කළත් ඔබට ඉන් ඇති පළක් නැහැ. Tamanගේ දේ අර ගමේ ගොඩේ කියමනක් තියෙනවා ඉටියෙන් හෝ මැටියෙන් හෝ බලලා ඊයෝ අල්ලනවා නම් කමක් නැහැ. ආත්මාර්ථයේ සිද්ධ වෙනවා රටේ හර පද්ධතියෙන් විනාශ වෙනවා නම් ඔබට ඒක ගැටලුවක් නෑ ඔබ ක්‍රියාත්මක වෙනවා. ලාභයට ගිජු වුනහම එයා පාප ක්‍රියාවන්ටයි නැඹුරු වෙන්නේ පව් රැස් කිරීමයි සිද්ධ කරන්නේ. ඒ නිසා සද්ධර්මයේ ගරු කරන කෙනා ලාභ හමුවේ සත්කාර හමුවේ උදම් වෙලා පාපයට නැඹුරු වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතයේ ගුණවත්කම් නැති කරගන්නේ නැහැ. ඇතැම් වෙලාවට කනගාටුවෙන් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා අපේ ඇතැම් චීවරේ දරාගත් ස්වාමින් වහන්සේලා ලාභයට ගිජු වෙලා සත්කාරයට ගිජු වෙලා මේ ප්‍රවෘජාවට නොහොබිනා කටයුතු වලට ක්‍රියාකාරකම් වලට යොමු වෙච්ච අවස්ථාවන් මේ සමාජය තුලින් නිතර නිතර දකින්නවා මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිව්වනක් පිරිසම පුහුදුන් ගතිය නිසා මේ අකුසල ගොඩට වැටිලා එයින් තමන්ගේ භව ගමන අඳුරු කරන නිරයට හස් කරන අකුසල ක්‍රියාවන්ට නැඹුරු වෙනවා. එනිසා යම් කිසි කෙනෙක් ක්‍රෝධය ගරු කරනවා නම් ගුණමකු බවින් යුක්ත නම් ලාභ සත්කාරවලට ගිජු වෙලා නම් ලාභයට ගිජු වෙලා සත්කාරයට ගිජු වෙලා ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ඇයට හොඳ නරක වෙන් කරලා පැහැදිලි කරලා හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අර ක්ලේශ සිතුවිලි වලින් මුලා වෙලා හිත මුසපත් වෙලා වැඩියෙන්ම පාපයට නැඹුරු වෙලා යහපත් දේ කියලා පාප ක්‍රියාවන්මයි සිද්ධ කරන්නේ. එහෙම සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතයේ මෙලොවත් අඳුරු කරගන්නවා පරලොවත් අඳුරු කරගන්නවා එනිසා පින්වතුනි මේ ක්ලේශ ධර්මයන්ට හසු වෙලා ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතය නිරේගාමී ජීවිතයක් බවට පත් කරගන්නේ නැතුව සද්ධර්මයේ ඇසුරු කරලා සද්ධර්මයේ ගරු කරන පුච්චලයක් බවට පත් වෙලා ක්‍රෝධය පාලනය කරගෙන ಗುಣමකු බවින් නිදහස් වෙලා ලාභයට ගිජු නොවි සත්කාරයට ගිජු නොවි ගුණවත්කම් රැකගෙන ජීවිතය යහපත් කරගන්නට අර්ථ සම්පන්න කරගන්නට අපි සිහිනුවණින් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරලා මේ ලැබපු මනුස්ස ජීවිතය මෙලොවත් පරලොවත් සැනසීලා කෙලවර නිවන් අවබෝධ කර ගැනීමට ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්